දේශකයාණන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රත්මලාන පුරාණ විහාරයේ බුත්තල හත්පෝරු විහාරය යන උභය විහාරාධිකාරී රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. උත්සාහේනම් කුමක්ද? අදිෂ්ඨානයේ අරමුණ ඉෂ්ට වෙන තෙක් උත්සාහය අත්නොහර ක්‍රියා කිරීම තුළින් නිවන පසක් කරගන්නේ කෙසේදයි පහදා දෙන්නට. සංයුත්ත නිකායේ උප ဋ ාණ සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. Thank you.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 භික්ඛු කිංසේසී කෝ අත්තෝ සුපිනේනතේ ආතුරස්සහි කානිද්දා සල්ල විද්දස්ස රුප්පතෝති සඳහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා පළමුව සෙල්ලතුම් බවට පත් වුණා. සෙල්ලතුම් බවට පත් වෙලා මේ සෝදානම ලෝතුරා ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කිරීමට අද දවසේදී මේ පින්වත් ත්‍රිසට මේ වටිනා සූත්‍ර ධර්මය දේශනාවක් මේ ධර්ම දේශනාවට පාදක කරගන්නට යෙදුණා. අපේ ත්‍රිපිටකයේ සඳහන් උප ဋ ාණ සූත්‍ර දේශනාව අද මෙම ධර්ම දේශනාව සඳහා තෝරා ගන්නට යෙදුණා. පින්වත්නි මේ උප ဋ ාණ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ අපේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් වූ සංයුක්ත නිකාය කියන පොතේ සංයුක්ත නිකාය පළවෙනි පොතේ වන සංයුක්ත කියන කොටසේ තමයි මේ සූත්‍ර දේශනාව උප ဋ ාණ සූත්‍රය ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ සූත්‍ර දේශනාවට හේතුව හැටියට සඳහන් වෙන්නේ එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්වත්නි කොසල් රට එක්තරා වනන හැබක වැඩ හිටිය හාමුදුරුවන් වහන්සේ නමක් මුල් කරගනිමි. උන්වහන්සේගේ නම මොකක්ද කියලා සඳහන් වෙලා නැහැ. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කියලා තමයි බණ පොතේ සඳහන් වෙන්නේ. එදා කොසල් රට ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න හාමුදුරුවන් වහන්සේලා අපි දන්නවා පින්වත්නි බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ට නියම කළා භාවනා කරන හාමුදුරුවන්ට වැඩ ඉන්නට ස්ථාන තුනක්. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අරඤ්‍යගතෝවා කිව්වේ කැලෑවල වනාන්තරවල හාමුදුරුවන් වහන්සේලාට බොහොම සුදුසුයි. මොකද ශබ්ද බද්ද අඩුයි එතකොට භාවනා කරන්න එහෙම ගියාම හිත එකඟ කරගන්න පහසුවෙන් පුළුවන්කම තියෙනවා කැලෑවලට ඒ තියෙන පරිසරයට අපට හුරු වුණාම ටිකක් හරි ෂෝක් තැනක් තමයි වටින තැනක් තමයි ඒ ආරණ්‍ය. ඉතින් සමහරව කැලෑ බලන්න එහෙම යන්නේ කැලෑ බලන්න ගියාම උනත් අපට තේරෙනවා කැලේකට ඇතුළු වෙනකොට කොච්චර සනීපයක් දැනෙනවද කියලා ගතට. ගතට වගේම හිතටත් බොහෝ සුවයක් ලැබෙනවා ඒක ඉතින් කණ්ඩායමක් එක්ක ගිහිල්ලා කෑකෝ ගගහ කතා කර කර විනෝද වෙනකොට ඒක දැනෙන්නේ නෑ හැබැයි නිශ්ශබ්දව වනාන්තරයකට වෙලා විනාඩියක් දෙකක් හරි ඔබ අහගෙන ඉන්නකො ඇහෙන ශබ්ද බද්ද ඒ හිතට ගතට දැනෙන සුවය ඊටමත් ඉහළයි භාවනා කරන යෝගීන් වහන්සේ නමකට කවුරු හරි ගිහි කෙනෙකුට වුණත් හිත එකඟ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වාගේ වනාන්තරවල ආරණ්‍යවල ලොකු සැනසෙල්ලක් තියෙනවා ඒක පහසුවක් වෙනවා හිත එකඟ කරගන්නට ඒ වගේම අනිත් එක තමයි රුක්ක මූලගතෝ ගහක් මුල ගස් මුලත් ඒ වගේ අපේ සාමාන්‍ය ගෙදරක වුණත් සමහර වෙලාවට මිදුලේ ගහක් තියෙනවා නම් ගහ යටට වෙලා පුටුවක් තියාගෙන සමහර වෙලාවට විවේක වෙලාවට ඉන්නේ ඒකේ 아무තු සුවයක් තියෙනවා. ඔක හොඳටම බලන්න පුළුවන් බෝධීන් වහන්සේ ළඟට ගියොත්. අපේ පන්සල්වල ඉතින් කට්ටිය ගොඩාක් කියනවා නම් ඒ සුවය ලබා ගන්න අපහසුයි. කට්ටිය අඩු වෙලාවක විහාරස්ථානෙට ගිහින් බෝධීන් වහන්සේ ළඟට වෙලා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නකො ඇස් දෙකක් පියාගෙන ඔබට කොච්චර සැනසෙල්ලක් දැනෙනවද කියලා. එතකොට පේනවා මේ ලොකු දේවල් කරලා නෙමෙයි ඒ රුක්ක මූල ගතවා ගහක් මුලට ගිය සැනින් අපේ හිතට ගතට විශාල වෙනසක් සුවයක් ලැබෙනවා. ඒක ওই රූපවාහිනියකින් නාට්‍යයක් බලලා චිත්‍රපටයක් බලලා සසින්දු අහලා ලබා ගන්න බැරි සුවයක් අපට දැනෙනවා. අනිත් කාරණේ තමයි ශූන්‍යාගාර ශුන්‍යාගාර ගතෝවා ඒ කිව්වේ හිස් ගෙවල් පාළු ගෙවල් දැන් ඉතින් අපිට හිස් ගෙවල් පාළු ගෙවල් හොයන්න බෑ ඒක අපහසුයි ඒ නිසා අපි පුළුවන් තරම් අඩුම ගානේ එහෙම ගෙයක් නැත්තම් Tamange ගෙදර හරි ඔය තියෙන සද්ද බද්ද වලින් ටිකක් ඈත් වෙලා දොර වහගෙන ටිකක් නිශ්ශබ්දව ඉඳලා බලන්නකො කොච්චර සුවයක් ලැබෙනවද කියලා ඔබ සමහරලාට මේ දේ කරනවා. ඒ ඔබට ටිකක් මනසට බර වැඩි ප්‍රශ්න ගොඩක් එහෙම ආපු වෙලාවට මේ නිස්සද්දතාවයට කැමෙති. ඔය රූප වාහිනී, ගුවන් විදුලි මොකක්වත් එපා කියලා ඔය ෆෝන් ඔක්කොම පැත්තකට දාලා සමහරලාවට ඇඳට ගිහිල්ලා හාන්සි වෙලා ඉන්නවා කවුරු හරි කතා කරන්න එනකොටත් කැමති නැහැ. කියන පොඩ්ඩක් ඉන්නකො මට නිදහසේ ඉන්න දීලයි කියලා. ඒ මොකද ඒ මානසික සුවය ලැබෙන්න නම් නිදහස කියන එක ඕනේ. එදා බුදුහාමුදුරුව හාමුදුරුවන් වහන්සේලාට දේශනා කළේ පෙන්වලා දුන්නේ මහණෙනි ඔබ හිත එකඟ කරගන්නට ස්ථාන තුනක් තියෙනවා අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. හාමුදුරුවන් වහන්සේලා මේ කාරණය හොඳටම පිළිපැද්දා. ඒ නිසා උන්වහන්සේලා ගොඩක් වෙලාවට ආවාස ගෙවල් තිබුණත් එක්කෝ ඒ කුටි වනාන්තරවල සාදා ගන්නට උත්සාහ ගත්තා. එහෙම නැත්නම් ඒ තුරු ගොමු වලට ගිහිල්ලා ඒ වන ලැබ ආශ්‍රය කරගෙන වාසය කළා. ඒ වාගේ අවස්ථාවක් තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. අමුදුරුවන්ටත් එන්නේ. මේ කම්මැලි කම නිසා මොකද අර හාමුදුරුවන් වහන්සේ දානේ වළඳලා හවස් වරුවේ භාවනා කරන්නේ නැතුව සැතපීලා හිටියා. දැන් අද වුණත් ඉතින් සමහර වෙලාවට හාමුදුරුවෝ සැතපෙනවයි කියන එක හරි ප්‍රසිද්ධයිනේ නේද? සමහර දායකෝ සැතපීලා ඉන්නව නෙවෙයි. ඇවිල්ලා අහන්නේ කොයි වෙලාවෙ ආවත් ලොකු හාමුදුරුවෝ සැතපීලාද කියලා තමයි අහන්නේ. හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ හැම වෙලේම ඉතින් දාහනේ වළඳලා සැතපීලා ඉන්නවා කියලා තමයි සමහර ඇත්තෝ පන්සල් වලට හිතාගෙන ඉන්නේ දායක ඇත්තෝ. ඇවිල්ලා දෙකටත් ඇවිල්ලා අහනවා හතරටත් ඇවිල්ලා අහනවා සමහරවිට රෑ හතට විතරත් ඇවිල්ලා අහනවා හාමුදුරුවෝ සැතපීලාද දන්නේ කියලා. හාමුදුරුවෝ එහෙම සැතපීලාම ඉන්නේ නෑ. කලාතුරකින් ඉතින් ওই කම්මැලි හාමුදුරුවන් වහන්සේ නමක් සැතපෙන්න පුළුවන්. දැන් මේ සූත්‍ර දේශනාවේ තියෙන එහෙම සැතපීමක් සම්බන්ධව. අර හාමුදුරුවෝ මහාන වෙලා භාවනා කරන්න කියලා කැලේට වැඩම කරලා භාවනා කරන්නේ නැතිව උන්වහන්සේ අපි කියන්නේ නිදාගෙන කියන එක නෙමෙයි හාන්සි වෙලා ඉන්නවයි කියලා කියන්නේ. එහෙම අපි බුදියාගෙන ඉන්නවයි කියනවා හාන්සි වෙලා ඉන්නවයි කියලා කියනවා නිදාගෙන කියලා එක එක වචන කිව්වට උන්වහන්සේ නිින්දේ නෙමේ හාන්සි වෙලා අපි කිව්වොත් එහෙම නිින්ද නැතුව ඉතින් බුදියාගෙන ඉන්නවා කියලා කියන්නේ මේ විදිහට උන්වහන්සේ ඇල වෙලා ඉන්නව ඇඳේ. හැබැයි මේ ඉන්නේ ටිකක් කම්මැලි කමෙන්. ඇයි? එක විදිහකට වාඩි වෙලා භාවනා කරන්න අමාරුයි. වාඩි වෙලා ඉන්නවා කියන එක ලෙහෙසි නෑනේ. ඒක හරි අමාරු වැඩක්. අපි ගත්තම තේරෙනවා. දැන් භාවනා කරන්න ගියාම පැය දෙක තුන එකම විදිහට එක ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්න ඕනේ. දැන් අද වෙනකොට මේක බැරුව ගිහිලා තියෙනවනේ අපිට නේ දායකයන්ටත් බැරි වෙලා තියෙනවා හාමුදුරුවන්ටත් ඒ පුහුණු කරපු නැති හාමුදුරුවන්ටත් බැරුව ගිහිලා තියෙනවා මොකද භාවනා කරනකොට ඉන්ද්‍රිය සංවරතාවය ඕනි වෙනවා වාඩි වෙලා ඉන්න ඕනි එතකොට ඇවිදිනකොට ඒ ඉරියව් අනුව සිහියෙන් ඇවිදින්න ඕනි සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා එක එක ඉරියව්වෙන් ඉරියව් අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ හාමුදුරුවන්ට අර කම්මැලි කමක්, උකටලි බවක්, උදාසීන බවක් ඇති වුණා. ඒ කියන්නේ ටිකක් විවේක අරගෙන හිමීට භාවනා කරනවා කියලා අදහසක් ඇති වෙලා උන්වහන්සේ හාන්සි වෙලා ඉන්නවා. මෙහෙම ඉන්නව දැක්කම මෙතන මිනිස්සු නෙමෙයි මේක දැක්කේ කැලේනේ. මේ වනාන්තරයේ ඉන්න රුක් දෙවිවරු මේක දැක්කා. ඇයි අනිත් හාමුදුරුවන් වහන්සේලා වනාන්තරේ ඇවිල්ලා එහෙම නිකන් ඉන්නේ භාවනා කරනව මහන්සි වෙලා කෙලස් පවන වීරිය ඇතුව රහත් වෙන්න උත්සාහ ගන්නවා. හැබැයි මේ උත්සාහ ගන්නව රහත් වෙන්න මහන්සි වෙන අතරේ එක හාමුදුරු නමක් භාවනා කරන්නේ නැතුව සැතපීලා ඉන්නවා. ඒ ගමන මේ දෙවියෝ මේ හාමුදුරුවන් ඉදිරියේ පෙනී ඉඳලා හාමුදුරුවන්ට කාරණා කිහිපයක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන කාරණා ටික තමයි මේ උත්ථාන නැත්නම් උප ဋ ාණ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. පින්වත්නි අර දෙවියෝ ගාථා කීපයකින් හාමුදුරුවන් වහන්සේට කාරණා කියනවා. උත්තේහි බික්කු කිංසේසි කෝ අත්තෝ සුපිනේනතේ ආතුරස්සෙහි කානිද්දා සල්ල විද්දස්ස රුප්පතෝ එහෙම ඇලවෙලා ඉන්නවනම් හාන්සි වෙලා ඉන්නවනම් ඒකට හේතුවක් තියෙන්න ඕනේ ඒක අසනීපයක් තියෙන්න ඕනේ රෝගයක් තියෙන්න ඕනේ එහෙම රෝගයක් නැත්නම් කම්මැලිකමේ හිටියොත් නම් ඔබේ ওই කෙලස් තවන කටයුත්ත නිවන් දකින්න කටයුත්ත කරන්න බෑ කියලා දෙවියෝ හාමුදුරුව උත්සාහවත් කරවනවා. මේ සූත්‍රය දායක පින්නතුන්ටත් හාමුදුරුවරුන්ටත් හරියට වටිනවා. ඇයි වටින්නේ? අද වෙනකොට අපට මේ කම්මැලි කම නිසා උත්සාහය අඩුකම නිසා සසර ගැන ගැඹුරෙන් නොහිතන නිසා අපි කොච්චර සසර දික් කර ගන්නවද මෙතන උත්සාහය කියලා කියන්නේ මේ එදිනෙදා කටයුතු කරන්න කරන උත්සාහයම නෙමෙයි. ඒකත් ඕනේ, ඒ උත්සාහයත් ඕනේ, කම්මැලිකම් නැතුව වැඩ කරන්නත් ඕනේ. ඊටත් වඩා උත්සාහවත් වෙන්න ඕනේ මේ සසරින් එතර වෙන්නට, කෙලස් දුරු කරගන්නට. හාමුදුර නමක් හැටියට ගිහි කෙනෙක් පැවිදි කරනකොට හාමුදුරුවන්ට සිවුර දීලා නැත්තම් සිවුර පොරවලා ඉස්සල්ලාම කියන වාක්‍යය තමයි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඒතං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. දැන් ওই වාක්‍යය කියනකොට සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැති කරලා. එතකොට සසර කෙලෙස් දහම් දුරු කරලා අපි මේ තියෙන කෙලේශයන් දුරු කරලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. නිවන් පසක් කර ගැනීම සඳහා නිවන් අවබෝධ කර ගැනීම සඳහා මාව මහාන කරන්නේ කියන ඉල්ලීම කරනවා. එතකොට මහාන වීමේ පරමාර්ථය වෙන්න ඕනේ මේ කෙලේශ ධර්මයන් ප්‍රහීන කරලා කොහොම හරි සසරින් එතර වෙන්න. පින්වත්නි එහෙනම් අපි කොච්චර උනන්දුවෙන් වැඩ කරන්න ඕනේද කියලා අර දෙවියෝ හාමුදුරුවන්ට මේ උපදෙස් දෙන්නේ කාරණා පැහැදිලි කළේ පින්වත්නි ජීවිතයේ තියෙන බොහොම ටික කාලයයි. දැන් අපි හිතනවා ගොඩක් කල් ජීවත් වෙනවා අවුරුදු 50ක් 60ක් ඉන්නවා 70ක් ඉන්නවා අඩු ගන්න 100ක් හිටියයි කියන්නේ. 100ක් හිටියයි කිව්වත් අපේ ජීවිතයේ වැඩි හරියක් ගෙවිලා යනවා අපි නොදැනුවත්වම. චූටි කාලේදී අවුරුදු 100ක් හිටියත් අවුරුදු 10ක්වත් යනකම් මොනාවත් කරගන්න බෑනේ. අපි පොඩි කාලේ අවුරුදු 10 වෙනකම් මොනාද කරන්නේ? තේරුමක් ඇති මොකක්වත් කරන්න ලොකු හැකියාවක් නැහැ. අඩු ගානේ අවුරුදු 20වත් වෙනකොට ඒ කරන්නේත් ඉතින් ගොඩක් වෙලාවට ඉතින් සෙල්ලම් කරන ඒ ළමා වයසත් එක්ක යනවා. ඊළඟට අවුරුදු 10ක්වත් නැති තරම් අපිට සම්පූර්ණයෙන් කටයුතු කරන්නට. එතකොට ඒ අතරත් අපේ අනිත් සියල්ල කරමින් ඕනි අපේ පරලොව ජීවිතයට ඒ සුගතිය උදා කරගන්න නැත්නම් සසරින් එතර වෙන්න උත්සාහ ගන්න. අර හාමුදුරුවෝ එදා සැතපීලා ඉන්නවා දැක්කම දෙවියෝ කියනවා ඔබ වහන්සේ මොකද ඔය සැතපීලා ඉන්නේ? හරියට විස පෙව් ඊතලයක් වැඩිච්ච කෙනෙක් වගේ කලබල වෙලා නැගිටින්න ඕනේ. හිතන්නකෝ ඊතලයක් ඒ කාලේ තිබුණ ඊතලනේ යුද්ධ කරන්න එහෙම වෙනකොට ඊතලයක් අරන් යන සමට ඊතලෙන් විදිනවා. ඊතලයක් ඇනුනම දැන් එතන තුවාලයක් හැදෙනවා. දැන් ඒ කාලේ එක දෙයක් තමයි ওই ඊතලයටත් විස පොවලා විදිනවා. විසපෝල විද්ද මේ විස ශරීරගත වෙලා මැරෙනව සමහර ඇත්තෝ. ඒ වාගේ විස සහිත ඊතලයක් විදපු කෙනා, විත්තන් තුවාල විච්ච කෙනා මොකද කරන්න ඕනේ? දැන් අර ඊතලයේ ගැන හොයනවද මේ ඊතලයේ විද්දේ කවුද එව්වේ කොහෙන්ද යකඩ ඊතලයක්ද ලී ඊතලයක්ද එහෙම තොරතුරු හොය හොයා ඉන්නවද ඉක්මනටම අර තුවාලෙට බෙහෙත් කරලා සනීප කරගන්න උත්සාහ දරනවාද ඒ වගේ අපිත් මේ ඊතලෙන් විදපු අය වගේ තමයි. අපට ඊතලයක් විදලා තියෙනවා මේ මායාගේ ඊතලය අපට එල්ල කරගෙන ඉන්නවා. අපි ඉක්මනින්ම මේ සසරින් එතර වෙන්නට උත්සාහ ගන්නට ඕනේ. මේ උත්සාහ ගන්නකොට අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. හාමුදුරුවන් වහන්සේ වගේම දායකයත් ළඟ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුහාමුදුරු කෙරේ ශ්‍රද්ධාව නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ. එතකොට කට්ටිය ලොකු තර්ක කරනවා. බුදුහාමුදුරු ගැන ශ්‍රද්ධාව නැති වුනාම බුදුන් වදින්න හිතෙන්නේ. හ්ම් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්න හිත දෙන්නේ නැහැ. එතකොට තර්ක කරනවා. ඔය ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව තමයි උතුම්. ඒක ඇත්ත. හැබැයි ප්‍රතිපත්ති පුරන්න නම් මේ සමහර වෙලාවට පොඩි දේවල් නොකර ලොකු දේවල් ගැන කතා කරනවා. ඔය දන් දෙනවට වඩා භාවනාව තමයි උතුම්. ඔය දන් දීලා වැඩක් නැහැ කියලා කියනවා. ඉතින් මේක අහපු ගමන් හිතනවා එහෙනම් භාවනාව උතුම්. හැබැයි භාවනාවට පිවිසෙන්නට පදනමක් තියෙන්න ඕනේ. මුලින් ශ්‍රද්ධාව නැති වුණා නම් එහෙම ශ්‍රද්ධාවෙන් තොරව ක්‍රියා කරන්නට බෑ හරියට. හරියට උපමාවක් හැටියට කියනවා නම් ගොඩනැගිල්ලක් හදනකොට පින්වත්නි අතිවාරම ශක්තිමත්ව දැම්මේ නැත්නම් ලොකු ගොඩනැගිල්ලක් ඉදි කරගෙන යනකොට ගොඩනැගිල්ල කඩා වැටෙන්න පුළුවන්. ඒක දිගට රඳා පැවැත්ම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සීලය කියන එකත් ඕනේ. සීල් රකින්න නැතුව අපට ಗುಣදහම් පුරන්න අපහසුයි. එතකොට සීලයක් ඕනේ. ගුණවත්කමක් ඕනේ. එතකොට ඉදිරියට ගිහිලා භාවනා කරගෙන රහත් වීමට කටයුතු කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ එදා අපට කියලා දුන්න කාරණා මේ අටුවාවේ අපි තොරතුරු ගත්තට පස්සේ පැහැදිලි වෙනවා මේ සූත්‍රයට අදාළ අටුවාවේ මේ ලෙඩවීම සම්බන්ධව දැන් දෙවියෝ ඇහුවනේ ලෙඩ වෙලා වගේ නිදාගෙන ඉන්නේ මොකද සැතපීලා ඉන්නේ මොකද හාමුදුරනේ කියලා. ඉතින් මේ ලෙඩ වෙනකොට කට්ටිය ලෙඩ වෙන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ආතුර ජරා ආතුර අනිත් එක ව්‍යාධි ආතුර අනිත් එක කිලේශ ආතුර ජරා ආතුර කියලා කියන්නේ ජරා කියන්නේ දිරනවා වයසට ගියාමත් ලෙඩ වෙනවා ඒකෙත්ින් ওই උපාසකම්මලා උපාසක මහත්තුරුන්ට හොඳට අත්දැකීම් ඇතිනේ වයසට ගිය ඇත්තන්ට නේද වයසට ගියාම සමහරලාට බිම වාඩි වෙන්න බෑ වාඩි වුණොත් නැගිට ගන්න බෑ කොන්ද රිදෙනවයි කියනවා ඇවිදින්න බැරුව යනවා. හන්දිපත් අමාරුව කියනවා. ඔය එක එක ලෙඩ තියෙනවා. ඒවා කොහොම ආපේවද? ඒවා ඇවිල්ලා ජරාවත් එක්ක ඇති වෙන ලෙඩ. ඇස් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. රස දැනෙන්නේ නැතුව යනවා. ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. ඊළඟට ඇවිද ගන්න බැරුව යනවා. සමහරලාට ඔය ස්පර්ශය පවා නැති වෙනවා. සමහරලාට වයසට ගියාම සමහරට දැනෙන්නේ කකුල ළඟට සමහරට ගලකට වැදුනට දැනෙන්නේ සමහරට කටුවක් යනකොට දැනෙන්නේ ඉතින් සමහරලාට තුවාල වෙලා ගොඩක් අපහසුතාවයන්ට එහෙමපත් වෙන්නේ මේ හේතු නිසා එතකොට පේනවා මේ වයසට යෑමත් එක ලෙඩක් ඒක ඔක්කොටම මේ අපි සංසාරේ ගොඩාක් අයට ඉතින් කලාතුරකින් කෙනෙක් වයසට ගිහිල්ලා ලෙඩක් දුකක් නැතුව මැරෙන අවස්ථා තියෙනවා. ඒක ඉතින් බොහෝම දුර්ලභයි සංසාරේ පිනකට වෙන දෙයක්. එහෙම නැත්නම් ඉතින් අපි වයසට යනකොට ඔක්කොම දැන් කොච්චර තරුණ කමෙන් කොච්චර ශවිශක්තියෙන් හිටියත් අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඔන්න අපි ලෙඩ වෙන එක ක්‍රමයක් තමයි වයසට යෑමත් එක්ක. එතකොට ඒවට ඉතින් බෙහෙත් කරන්න පුළුවන් ඒවා තියෙනවා බැරි ඒවා තියෙනවා. සමහරලාට S2 පේන්නේ නැති වෙනකොට අපිට ඉතින් මේක දුකක්. ඒ ලෙඩවීම නිසා දුකයි. එතකොට වාඩි වෙලා ඉන්න බැරි එකක් දුකක්. වාඩි වුණාම දැන් චූටි කාලේ දරුවෝ වගේ වෙනවා. දැන් චූටි කාලේ ළමේ හිටගන්න බෑ. අම්මා තාත්තගේ ආධාරයෙන් තමයි ළමයා හිටගන්නේ සමහර වෙලාවට. අම්මා තාත්තා සමහරට වයසට ගිහිලා ළමයි වගේමයි. වාඩි වෙච්ච ගමන් නැගිටින්න බෑ. වෙන අය උස්සලා නැගිටවන්න ඕනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි ලෙඩ වෙලා. අපි ආතුර වෙලා. සමහර වෙලාවට ඔබ දැකලා ඇති ඔබ මේ බණ අහන ඔබ සමහරලාට ඒ தත්ත්වෙ ඉන්නව වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ගොඩාක් අය අසරණ වෙනවා. දැන් සමහර අවස්ථාවලදී අපිත් එක්කත් සමහර අම්මලා සමහර තාත්තලා ඇඬෝ කඳුලින් කියනවා අනේ හාමුදුරනේ මීට වඩා හොඳයි මැරිලා ගියා නම් කියලා. ඒ මොකද කියන්නේ ඒ ඇත්තන්ට ජීවත් වෙන එක එපා වෙලා. එතන මැරෙන එක හොඳ නෑ හිතාගෙන ඉන්නේ මැරුණාම ඉවරයි කියලා ඉවරයක් නෑ දැන් මැරිලා ගිහිල්ලා ආයෙත් ඉපදෙලා ආයෙත් ওই දුකට යනවනේ. එහෙමනම් අපි මැරිලා යන එක නෙමෙයි. අපි මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි කෙලස් ටිකක් ප්‍රහීන කරගන්න අඩු කරගන්න උත්සාහ ගන්න පුළුවන් නම් එතනටයි අපි උත්සාහ කරන්නට ඕනේ. ඒකට හේතුව එහෙම කලකිරෙන්නේ Taman Taman ගැන කලකිරෙනවා පින්වත්නි වෙන අය ගැන නෙමෙයි. ඇයි? Tamanටම දැන් සමහරු ඉන්නවා සමහරු වයසට ගිහිල්ලා ඇවිද ගන්න බෑ. ඇඳේ ඉන්නවා. නැගිට ගන්න බෑ. හැබැයි පණ තියෙනවා සිහිය තියෙනවා. දැන් එතකොට ඕක හරි ගැටලුවක් නේ පින්වත්නි. අපි කය වයසට ගියාට හිත වයසට යන්නේ නෑ. හිතේ එතකොට තියෙන ආසාවන් අර දේශය, ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ ඒවත් තියෙනවා. ආදරය, කරුණා, මෛත්‍රිය, අනුකම්පා වාගේ යහපත් සිතුවිලිත් තියෙනවා. ওই සිතුවිලි අතර අපි අසරණ වෙනවා. ඇයි? පුළුවන් කාලේ දුවලා පැනලා Tamanට ඕනි දේ කරගත්තා. හැබැයි එක්තැන් වෙලා ඉන්නකොට ඔබ හිතන්න වතුර ටිකක් ඕනි වෙලා නැගිටලා ගිහිල්ලා වතුර එක ගන්න බැරි නම් දරුවෙකුට නැත්තම් කාට හරි කියලා අනේ පුතේ මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා දරුවා වතුර ටික ගේන්න ප්‍රමාද වෙනකොට ඉවසගෙන ඉන්න බැරුව කේන්ති යන අම්මලා තාත්තලා ඉන්නවා. නමුත් කේන්ති ගියාට කරගන්න දෙයක්වත් නැහැ. ඇයි? නැගිටලා යන්නේ සමහරලා නැගිට ගන්න බෑ. ඉතින් සමහර වෙලාවට අර දේශ සහගත සිතුවිල්ලක් එහෙම ඇති වෙනවා කියන්නේ අකුසලයක්. අපි මේවා තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේ එතකොට අපි එක්තැන් වෙලා ඉන්නවා සමහර අම්මලා තාත්තලා අර මම මුලින් කිව්වා වගේ අඬනවා. ඇයි අඬන්නේ? ඒ අනිත් අය Tamange වැඩ ටික කරනකන් ඒ ඇත්තන්ට බලා ඉන්න බෑ. වෙනද වතුර ටික අරගෙන උණු කරගෙන හරි කොහොම හරි ගිහිල්ලා නාගත්ත Taman නැගිට ගන්න බෑ. සමහරලාට තමන්ගේ කැතකුණු ටික තමන්ට අයින් කරගන්න බෑ වැසිකිළියට කැසිකිළියට යන්න බෑ වෙනත් කෙනෙක් තමන්ගේ ඒ මල මුත්‍ර ටික අයින් කරනකම් බලා ඉන්න වෙලා සමහර වෙලාවට තමන් හොදලා පිරිසිදු කරනකම් තමන්ට අසරණ වෙලා ඉන්න වෙලා හැබැයි ඒ වාගේ වෙලාවට කය දුර්වලා වෙලා ඉන්නකොට වෙනත් කෙනෙක් ඒ දේ කරනකොට හිතට දැනෙන වේදනාව පින්වත්නි මහා පුදුම එකක් එහෙම දුක් වෙන්නේ අපිට සංසාරේ මේ දුක අර ආතුර ගතිය ලෙඩ ගතිය බුදුහාමුදුරු පෙන්වුවේ ඒක. එතකොට වෙනත් කෙනෙක්ගේ සහයක් අපිට පතන්න වෙනකොට අඩුම ගානේ ඇඟේ මඳුරුවෙක් කනකොට හිතන්නකො කකුලක මඳුරුවෙක් කනවා. හාන්සියලා ඉන්නවා Tamanට නැගිටලා කොන්ද කෙලින් කරලා මඳුරුවා එලව ගන්න බෑ. එතකොට මොකද කරන්නේ? අනේ අඬන්න වෙනවා කෑ ගහන්න වෙනවා දරුවෙනේ මඳුරුවෙක් කනවා කකුල එලවන්න හිතන්නකෝ මඳුරුවෙක් කෙලව ගන්න බෑ සමහරලාට කූඹියෙක් කෑවට කූඹියා අයින් කරගන්න බෑ තවත් කවුරු හරි ඒ කූඹියෙක් නැත්තම් මඳුරුවෙක් අයින් කරනකම් චූටි සතෙක්වත් එලව ගන්න බැරි තත්ත්වයට අපි ලෙඩ වෙනවනම් එහෙම එක්තෙන් වෙන්න වෙනවනම් අපිට කියන්න පුළුවන් ද මට නම් එහෙම වෙන්නේ කියලා කාටවත් එහෙම සහතික දෙන්න බෑ අපි කොයි වෙලාවෙ අපි කාට කොහොම වේද කියලා කියන්න බෑ. ඒකයි මේ සංසාරේ තියෙන භයානකත්වය. ඒ නිසා පුළුවන් කාලේ අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ. පුළුවන් තරම් මේ සසරින් එතර වෙන්න උත්සාහ ගන්න ඕනේ කියලා අර දෙවියා හාමුදුරුවන්ට කියලා දෙනවා. පින්වත්නි ඔය එකක් ජරා දුක අනිත් එක ව්‍යාධි දුක. ව්‍යාධි කියන්නේ ඒකත් ලෙඩක් තමයි ව්‍යාධි කියන්නේ ලෙඩට ලෙඩ නිසා ඇතිවන දුක. ඒකත් රෝගයක්. මේ රෝගය ව්‍යාධි කිව්වම ලෙඩ ගොඩක් තියෙනවා. සමහර ඒවා ඉතින් ඔය කියනකොට කියන්නේ දාගන්න ලෙඩ කියලා දාගන්න ලෙඩ තියෙනවා, හදාගන්න ලෙඩ තියෙනවා, හැදෙන ලෙඩක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ලෙඩ දාගන්න කියලා කියන්නේ හදාගන්නවනේ Tamange විසම චර්යා නිසා. සමහරු ඒ වෛද්‍ය උපදෙස් මත හරේ එහෙම නැත්නම් සෞඛ්‍ය උපදෙස් මත හරේ එහෙම ක්‍රියා කරන්නේ නැතුව සමහරු කට ප්‍රවේශම් කරගන්න නැතුව කියන්නේ අපි හිතමුකෝ ඔය එක එක රෝග තියෙනවා ආහාර ගත්තට පස්සේ අද කිව්වොත් මේ සීනි අමාරු වගේ රෝග ගත්තොත් එහෙම මදුමේහ කියන රෝගෙ එහෙම ගත්තම රස જાති කන්න එපා කියනවා හැබැයි ඒ හිත පාලනය කරගන්න බැරිකම නිසාම නොයෙකුත් රස ಜಾති කාල කාලා තවත් වලට වෙනවා. අවසානයේ අසරණ වෙලා ඔය කකුල් කපලා, ඇඟිලි කපලා, සමහරලාට තුවාල ඇවිල්ලා, සමහරලාට වකුගඩු ආදී නරක් කළා, ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා කොච්චර රෝගී තත්ත්වයටපත් වෙන අය මේ ලෝකේ ඉන්නවද? ඒ ලෙඩෙන් තව තවත් ඒ ඇත්තෝ ලෙඩු බවටපත් වෙනවා. එතකොට ඒ ව්‍යාධිය නිසා රෝග නිසා කොච්චර දුක් වෙනවද? සමහර වෙලාවට ඉවස ගන්න බැරුව දැන් මේ පහුගිය දවසක අපි වැඩියා පිරිත් දේශනාවකට එක නිවසකට ඒ වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා මට මතකයි හොඳින් ඉන්න කාලේ ඉතා ලස්සනට හොඳට හිටපු අම්මා කෙනෙක්. හැබැයි වයසත් එක්කම ඒ ගෙදරට වැඩියම පේනවා හරියට හමස් දිය වෙලා ගිහිල්ලා ඇටකටු පෑදිලා ඇට සැකිල්ල නිකන් හැමකින් වැහුවා වගේ. කම්බුල් එහෙම හොඳටම හකු බැහැලා කියලා කියන්නේ ඒ தත්ත්වයටපත් වෙලා S2 ඇතුළට ගිලිලා අතපය හොල්ල ගන්න විතර යන්තම් හෙල්ලෙනවා අඩුම ගානේ අර කට්ටිය ගිහිල්ලා දැන් ඒ වෙලාවේ කියනවා හාමුදුරුව වැඩි අම්මේ කියලා කෑ ගහලා දරුවෝ කියනවා. පිරිත් දේශනාවට වැඩි වෙලාවේ අම්මට ඇහෙනවා තේරෙනවා. දරුවෝ කියනවා "හාමුදුරනේ අපි කියනවා අම්මට ඇහෙනවා. අම්මට තේරෙනවා." හැබැයි අම්මට අත් දෙක එකතු කරලා වැඳ ගන්න හයියක් නැහැ. ඒ තරමට දුර්වලලා. ඒ තරම් දුර්වලයි. ඉතින් ඒ අම්මා ඒ අතරේ දරුවෝ ටික පිරිත් නූල අතේ පටලවලා අපිත් පැත්තකින් වාඩි වෙලා පිරිත් දේශනාව පටන් ගත්තා. ටික වේලාවක් යනකොට පින්වත්නි මට පේනවා දරුවෝ ටික වාඩි වෙලා පැත්තකින් ඉන්න එයාටන්ට පේන්නේ බිම අම්මා ඇඳේ හිටියේ එහෙම්ම මේ මැස්සෝ දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා මේ අම්මගේ මුහුණේ වහනවා මූණේ වහන අතරේ මේ මැස්සෝ කටෙත් රින්ගන්න හදනවා නහයෙත් රින්ගන්න හදනවා මේ මැස්සෝ මූණේ එහෙම යනකොට දැන් මේක බලා ඉන්නව පිරිද්දේශනා කරන අතරේ මට පේනවා මේ අම්මා හරි අපහසුතාවයකට පත් වෙලා. ඒ අම්මට මන්ට හිතුණු විදිහට එලවන්න ඕනිකම වෙන්නේ නැති අතක් උස්සන්න හෙල්ලෙනවා. හැබැයි අතක් උස්ස ගන්න හයිය නෑ. එහෙම අත උස්සලා මැස්සේ කෙලව ගන්න තරම්වත් ශක්තියක් නෑ. මට හිතුනේ මේ ජීවිතේ කොච්චර අපි අසරණ වෙනවද? පින්වත්නි හිතලා බලන්නකෝ අපිටත් ওই දේ නොවේ කියලා කියන්න පුළුවන්ද? අපි කොච්චර චන්ඩිකන් දාගෙන කොච්චර ලොකුකම් කියාගෙන හිටියත් මූණේ මැස්සෙක් වහනකොට ඉන්න ඉවසලා ඉන්න බෑ කිටි කැවෙනවා එලවන්න හිතනවා නේ අපිට දරා ගන්න බෑ මූණ ටිකක් අහනකොට ඒ වගේ සතෙක් මූණේ ඇවිදිනකොට නලියනකොට දරා ගන්න පුළුවන්ද ඒක ලෙහෙසි නෑ හැබැයි අඩුම ගානේ තමන්ගේ මූණේ වහපු මැස්ස එලව ගන්න බැරි තත්ත්වයට අසරණ වෙච්ච අම්ම දිහා බලනකොට මේ ව්‍යාධි දුක කියන එක කොච්චර දරුණුද කියලා මං කල්පනා කරේ ওই වේදනාවක් නෙමෙයි මේ චූටි වේදනාවක් අඩු ගානේ අර නලියනකොට චූටි ඌ එහෙම ඇවිදිනකොට මඳුරුවේ කනකොට ඒ මඳුරුවේ කෙලව ගන්න බැරි තත්ත්වයට අපිපත් වෙනවා නම් මේ රෝගය කියන එක දුක කියන එක කොච්චර භයානකද බුදුහාමුදුරුව පෙන්නනවා පින්වත්නි ඔය ජරා දුක ව්‍යාධි දුක කියන දෙකටත් වඩා එහා ගිය දුකක් තියෙනවා. එහා ගිය රෝගයක් තියෙනවා. අර වයසට යෑමේ රෝගය, ලෙඩවීම කියන රෝගය නෙමෙයි ක්ලේශ රෝග කියන එක. ක්ලේශ ආතුර ඕක තමයි භයානකම රෝගේ. කෙලෙස් වලින් ලෙඩ වුණොත් පින්වත්නි අර ලෙඩවල් ඒක ලෙඩ සනීප කරන්න සමහර වෙලාවට පුළුවන් වෙයි. බෙහෙත් දීලා හරි. එතකොට මේ ක්ලේශ නැමැති රෝගයට තියෙන එකම බෙහෙත ධර්ම ඖෂධය විතරයි. බණ විතරයි. කෙලෙස් ඇවිස්සුනොත් එහෙම මේ අපි ළඟ තියෙන ලෝභ, දේශ, මෝහ කියන මේ ක්ලේශයන් පින්වත්නි හරීම භයානකයි. ඒ වගේ භයානකත්වය කොච්චරද කියලා කියනවා නම් ඒක මෙතනින් කෙලවර වෙන්නේ අපි සසර දිගින් දිගට දිගින් දිගට ඇදගෙන යනවා. සංසාර චක්‍රය කියලා කියනවා අපි මේක ඇදගෙන යනවා කියන්නේ මිනිස්සයෝ වෙන්න පුළුවන් සත්තු වෙන්න පුළුවන් තිරිසන් සත්ත්වෝද പ്രേතයෝ භූතයෝ පිසාචයෝ කුම්භාණ්ඩ ආදී ඒ වගේ තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන් අපාගාමී වෙන්න පුළුවන් ඒ අතර ඉතින් දිවි ලෝක බ්‍රහ්ම ලෝකවල යන්නත් පුළුවන්කම තියෙනවා පින්කම් ආදී කරලා. හැබැයි මේ තෘෂ්ණාව කියන මේ කෙලෙස් රෝගය අතර තියෙන අපි නැවත නැවත උපදින්නට හේතු වෙන්නේ පින්වත්නි මේ ආසාව ආදිය පදනම් කරගෙන. හිතලා බලන්නකො ටිකක්. මෙලව උපදිනකොට අපි මොනවද අරගෙන ආවේ? අඩුම ගානේ ඇඳුමක්වත් නැතුව මනුස්ස ආත්මයක් මනුස්ස පැටියෙක් හැටියට ඉපදුනා. යනකොට අපි මොනවද ගිනියන්නේ? යනකොටත් කිසි දෙයක් කරයි යන්නේ නෑ ආව වගේම මැරිලා යනවා. හැබැයි මේ පේන්නේ නැති වුණාට එනකොට අරගෙන ආව මොනවද පිනයි පවයි දෙක. පිනයි පවයි දෙක අරගෙන ඇවිල්ලා ඒ අනුව උපතත් තීරණය කරගත්තා උපන්දා පටන් සැප විඳින්න දුක් විඳින්නත් අපට සිද්ධ වුණා. හැබැයි මැරිලා යනකොට පේන්න අරන් ගියේ නැති වුණාට අපි අරන් යන කොටසක් තියෙනවා ඒ එකතු කරගන්න කුසල් අකුසල් දෙක. අකුසල් අකමැති වුණත් අපිත් එක්ක එනවා කුසලුත් ඉතින් කැමැති වුණත් අකමැති වුණත් ඒකත් එනවා. කුසල් වලට ඉතින් කවුරුත් අකමැති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ කරන පින් පව් දෙක අපිත් එක්ක ඇවිල්ලා ඊළඟ ආත්මයක් ලබා දෙන්න උපතක් ලබා දෙන්න ඉන් අනතුරුව එහි සැප විපාක දුක් විපාක අත් කරලා දෙන්නට ඒ සිතුවිලි වල එකතු කරගත්ත දේවල් බලපානවා හැබැයි ජීවත් වෙලා ඉන්න ටිකේ අපි හිතන්නේ මේ ඉන්න ටිකේ කොහොම හරි හොඳට ඉන්න ඕනේ හැබැයි කොහොම හරි හොඳට ඉන්න ඕනේ කියලා හිතලා සමහරු හිතනවා නරකෙන් හරි හම්බ කරන්න ඕනේ කොහොම හරි හම්බ කරන්න ඕනේ. කොහොම හරි මගේ වැඩේ කරගන්න ඕනේ. හැබැයි ඔය කොහොම හරි කරන්න කියලා ගිහිල්ලා තමයි අපි මේ ලොකු බැඳීම් ගොඩක් ඇති කරගෙන අපි සසර තව තව දික් කරගන්නේ. අපි හිතනවා මේ ජීවත් වෙලා ඉන්න ටිකේ කොහොම හරි දරුවන්ගේ යුතුයකම් ඉටු කරන්න ඕනේ එතකොට නෑදෑයන්ගේ යුතුයකම් ඉටු කරන්න ඕනේ, නෝනට යුතුයකම් ඉටු කරන්න ඕනේ, මහත්තයාට යුතුයකම් ඉටු කරන්න ඕනේ, පන්සලට යුතුයකම් ඉටු කරන්න ඕනේ, ගමට යුතුයකම් ඉටු කරන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම කරන්න ඕනේ. ඒ ඔක්කොම කිරීමේදී අපි අමතක කරන්න හොඳ නෑ ධාර්මිකත්වයේ කියන එක. සිල්වත්කම, ගුණවත්කම නම් අමතක කරලා කිසිවක් කරන්න හිතන්න එපා. අපි හැමදේම කරනකොට ඒ හැම එකක් තුළම යහපත් බව තියෙන්න ඕනි ධාර්මික බව තියෙන්න ඕනි. එහෙම නැති වුණොත් එහෙම අර කොහොම හරි කරනවයි කියලා වැඩ කළොත් එහෙම වෙන්නේ අපි නොදනුවත්තම ටික කාලයක් සමහර වෙලාවට සුවයක් ලබයි. පව්කම් කරලත් සැපෙන් ඉන්නේ නැත්තු ඉන්නව නැතුව නෙමෙයිනේ. මෙලව සැප විඳින්න පුළුවන්. හැබැයි සසර මහා ගින්දරක් එකතු කරගන්නවා. මේ මහා ගින්දරෙන් මිදෙන්න නම් මේ තෘෂ්ණාව කියන එක තමයි පදනම් වෙලා තියෙන්නේ. අපි හරි ආසයි සැප විඳින්න. හොඳ දේවල් කන්න දිවේ ඉල්ලන්නෙම රස දේවල්, රස තෘෂ්ණාව. ඇහැ ඉල්ලන්නෙම රූප බලන්න. කන කැමැතිම මිහිරි හඬවල් අහන්න. නාසය කැමැතිම සුවඳ විඳින්න. ශරීරය කැමැතිම ස්පර්ශ විඳින්න. එතකොට සැප ස්පර්ශ විඳින්න කැමැති වෙනවා. මේ සැපේ හොයාගෙන යනකොට අර හාමුදුරුවන් වහන්සේටත් උනේ උන්වහන්සේ ශාරීරියට සැප දෙන්න විවේක ඉන්න එක සැපක්නේ හාන්සේලා ඉන්නකොට කයට සැපක් දැනෙනවා හැබැයි මේ සැපය කියන එකේ අපි අතරමං වෙනවා අර කතාවක් තියෙනවා මහන්සි වෙන්න ඕනි කාලේ හාන්සි වෙලා හිටියොත් එහෙම ඊළඟට හාන්සි වෙලා ඉන්න ඕනි කාලේ මහන්සි වෙන්න වෙනවා <laughs> මේ කායෙත් කිව්වොත් එහෙම හාන්සි වෙලා ඉන්න ඕනි කාලයේ මහන්සි වෙන්න වෙනවා දුක් විඳලා මොකද මහන්සි වෙන්න ඕනි කාලේ හාන්සි වෙලා හිටියොත් එහෙම කවුරුවත් දැන් ඕක ළමයින්ට එහෙම හරි වටිනවා දැන් ළමා කාලේ තරුණ කාලේ මොකද කරන්න ඕනේ හාන්සි වෙලා ඉන්න හදන්න හොඳ නැහැ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නිදාගන්න ගියොත් එහෙම පාඩම් කරන්නේ නැතුව කම්මැලි කමේ හාන්සි වෙලා ඉන්න ගියොත් සැප විඳින්න ගියොත් මොකද වෙන්නේ ඊළඟට තරුණ වයසටපත් වෙලා කවදා හරි වැඩිමාල් වෙච්ච දවසට ටිකක් නිදහසේ හාන්සි වෙලා ඉන්න පුළුවන්. හැබැයි වයසට ගිහිල්ලත් හාන්සි වෙලා ඉන්න හම්බ වෙන්නේ එදාටත් මහන්සි වෙලා දුක් විඳින්න වෙනවා. ඒ හින්දා මහන්සි වෙන්න ඕනි කාලේ මහන්සි වෙන්න ඕනි හාන්සි වෙන්න නම් හිතන්න එපා. සංසාරෙත් එහෙමමයි. මේ හාමුදුරුවොත් මහන්සි වෙලා වැඩ කරන්නේ නැතුව හාන්සි වෙලා හිටියම දෙයියෝ කිව්වේ මොකක්ද? හාන්සි වෙලා හිටියොත් එහෙම සසර දික් වෙනවා කියලා මේ හාමුදුරන්ට දොස් කියනවා. ඉතින් අපි ළඟට ඇවිල්ලා දෙවියෝ නෑනේ දොස් කියන්න අපට කාරණා පැහැදිලි කරන්න දෙවියෝ නෑ. හැබැයි අපට නොපෙනෙන දෙවියෝ වගේ නෙමෙයි අපේ අම්මා තාත්තා සමහරලාට දරුවන්ට නිතරම උපදෙස් දෙනවා. පුතේ කම්මැලි වෙන්න නම් එපා. පාඩම් කරන්න ඕනි පොත් බලන්න ඕනි දැන් එතකොට අපි අර තෘෂ්ණාවට නැඹුරු වුණොත් එහෙම දැන් අද ළමයිගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඇහැ පිනවන්න කැමැති ඇහැට ඇලිච්චය මොකද කරන්නේ ඔය ෆෝන් එකට එහෙම ඇලෙන්නේ ඒකනේ මොකද ෆෝන් එක ගත්තත් ඒ රූප බලන්න ලොකු ඇල්මක් දක්වන. එතකොට Facebook එක හරි තව මොනා හරි තියෙන එකට ගිහිල්ලා රූප බලන්න. එතකොට රූප වාහිනියත් ඒ වගේ. එතකොට අපි රූප බල චිත්‍රපටි බලන්න ඒ ආශා කරන ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයේ පැත්තකින් තියලා ඒවට ආස කළොත් එතකොට දැන් මේ බණහන උපාසකම්මලා වුණා. දැන් බණහන වෙලාවේ සමහරලාට ඉතින් නාට්‍ය බලන්නත් හිතේනේ. නාට්‍ය බලන්න ගියොත් එහෙම නාට්‍යයක් බලලා පුළුවන් ඔබට සසරින් එතර වෙන්න. ඒක නිවනට හේතුවක් වෙයිද? ඔන්න අපි හිතන්න ඕනේ. එතකොට අපේ ජීවිතේට ගන්න ඕනි දේවල් සමහරලාට මේ සසර කෙටි කරගන්න ඉන්න කාලේ විනාඩියක් තප්පරයක් වටිනවා. හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කුසලට මදකුත් පමා නොවෙනු මිස එදා ලෝවැඩ සංගරාවේ පැහැදිලි කළේ මේ බුදුහාමුදුරන්ගේ බණමයි හරියට ඉස්සගිනි ගත්තක වගේ ඔළුවේ කෙස් ටික ගිනි ගත්තොත් එහෙම අපි මොකද කරන්න ඕනේ වෙන වැඩ කර කර ඉන්නේ ඉස්සලා ඔළුවේ ඒ ගින්දර නිවා ගන්න උත්සාහ කරනවා. ඒ වගේ අපිත් මේ සසරේ ගිනි අරන් තියෙන්නේ. අපිට ලෙඩ දිහා බැලුවම, අර රෝගීන් දිහා බැලුවම, වයසක අය දිහා බැලුවම, ක්ලේශය වසඟයට ගිහිල්ලා මිනිස්සු කොච්චර අමාරු වැටෙනවද? දැන් අපේ සමාජයේ ඔය කුඩු ආගේ මත් ආගේ පාවිච්චි කරලා කට්ටිය ඉන්නවනේ අපි කියන්නේ සමහරලාට ඒ ඇත්තන්ට කුඩුකාරයෝ කියනවා බේබද්දෝ කියලා එක එක නම් දාලා තියෙනවා කවුද මේ කවුරු හරි අහිංසක පුතාල ටිකක් ඒ පුතාල ඒ තත්ත්වයටපත් උනේ මොකක්ද මේ තමන්ගේ ක්ලේශයන් තමන්ට පාලනය කරගන්න බැරුව ගියා තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව ගිහිලා කොච්චර අසරණ වෙච්චි අය ඉන්නවද ඒ ඇබ්බැහි වෙලයි කියනවා. මොකක්ද මේ ඇබ්බැහිය? ධර්මයෙන් හිත හදාගන්න බැරි වෙච්ච අපි සංසාරේ අතරමං වෙනවා. ඒ හින්දා පින්වත්නි නිතරම හිතන්න ඕනේ. ඉගෙන ගන්න දරුවෝ ඊළඟට ලොකු අය හැම කෙනෙක්ම හිතන්න ඕනේ මේ සංසාරේ අපි අතරමං වෙලා ඉන්නේ. මේකෙන් මිදෙන්න නම් කොහොම හරි කෙලස් ප්‍රහීන කරලා මේ සසර දුකින් එතරව නිවන් සැප ලබන්නට උත්සාහ ගන්නට ඕන. ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් මේ උත්ථාන සූත්‍රය නැත්නම් උප ဋ ාණ සූත්‍රය උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදාති ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රත්මලාන පුරාණ විහාරයේ බුත්තල හත්පෝරු විහාරය යන උභය විහාරාධිකාරී රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.